Thank you. ඉදිරිපත් කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ. අයබෝවන් සුබදේශනක් ප්‍රිය සහෝදරයනි ඔබට මතක ඇති අපි පසුගිය රසංජලි වැඩසටහනින් ශ්‍රී ලාංකික කලාව සම්බන්ධයෙන් ඊටම වැදගත් සම්ප්‍රදානය කළ විද්වතුකු ඒ වගේම ශ්‍රී ලාංකික භූගෝලීය කලාපෙන් එපිටට ඉන්දුක මහද්වීපය ඉන් එහා විශාල භූගෝලීය වපසරියක් පරා කරා පැතිරෙන ක්ෂේත්‍රයක කලාව, දර්ශනවාදය සහ ආධ්‍යාත්මවාදය වැනි විශේෂ ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් සිය ජීවිත කාලය පුරා වැදගත් ශාස්ත්‍රීය මෙහෙයක් ඉටු කළ විද්වතක වන ආනන්ද කුමාර ස්වාමී නිබ්බතානන් පිළිබඳවයි අපි පසුගිය රසාංජලි වැඩසටහන් සාකච්ඡා කළේ. අපිට මේ වැඩසටහනේදී අපි ඔබට වරොන්දු වුණා තවත් වැඩසටහනකදී ආනන්ද කුමාර ස්වාමී නිබ්බතානන් විසින් ඉටු කරන ලද විශාල සංස්කෘතික දූත මෙහෙවර පිළිබඳ තවදුරටත් අප කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ අනුව අදත් රසාංජලි වැඩසටහනට අපගේ ඇරීම ලැබ මේ මැදිරියට පැමිණ සිටිනවා ආනන්ද කුමාර ස්වාමී විද්වතනන්ගේ ජීවිතාපදානය රචනා කළ පුවත්පත් කලාවේදී සම්පත් බණ්ඩාර මම ඊටමත්ම සාදරයෙන් සම්පත් බණ්ඩාර රසාංජලි පිළිසරණ පිළිගන්නවා ආයුබෝවන් පසුගිය වැඩසටහනේදී කුමාරස්වාමී නැමැති මේ ශ්‍රේෂ්ඨ විශ්වීය මිනිසා ශ්‍රී ලාංකික ජන්මයක් සහිතව ඉපදී ඔහු භූගර්භ විද්‍යාව පිළිබඳ පරිසර නිරීක්ෂණය සම්බන්ධයෙන් නොතිත් ඇල්ම නිසා ලංකාවේ ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත්ව පැමිණ ඒ යන ගමනේදී තම නෙත ගැටුණු විවිධ කලා ශිල්ප විශේෂයෙන්ම සිංහල යාගේ කලා ශිල්ප සම්බන්ධයෙන් මේ දෙමළ සම්භාවයක් ඇති විද්වතා කරපු සම්ප්‍රදානය. මේක අතිශයම වැදගත්. වාර්ගික ආගමික දේශීයත්වය පිළිබඳ කොටුපවුරු වලින් තොරව මානව වර්ගයාගේ උරුමය මානව වර්ගයාගේ යම් කිසි කලා සංස්කෘතික සම්ප්‍රදායක් කිසිදු අගතියකින් තොර අගය කිරීමට විවරණය කිරීමට යම් පුද්ගලයෙකු තුල යම් අභිලාෂයක් තිබෙනවා නම් එයම ඔහු විශ්වීය මිනිසෙකු ලෙස හැඳින්වීමට හොඳ නිර්ණායකයක්. අපි එතනින් පටන් ගමු නැවත වතාවක්. ඔහුගේ මධ්‍යකාලීන සිංහල කලා කෘතිය පිළිබඳව ඔබේ කෘතියේ ආරම්භක අවස්ථාවේදීම තියෙනවා. අපේ සමහර විට වැඩසටහන අහන වත්මන් પરම්පරාවට අයත් ශ්‍රාවකයන් ඒ අයට දැන ගැනීම සඳහා කවර විෂය අදාසයක් මේ කෘතියෙන් ඔහු සාකච්ඡාවට බඳුන් කරලා තියෙනවා කියන එක කැමති සම්පත්තියෙන් දැනගන්න. අතර මධ්‍යකාලීන සිංහල කලා කෘතිය තමයි ඇත්තටම මේ පාරම්පරික ලාංකේය කලා ශිල්පීන්ගේ අත්පොත විදිහට භාවිතා කරන්නේ. බොහෝ විට මේ මේ ඇත්තටම මේ දක්වා මධ්‍ය කාලීන සිංහල කලාව පිළිබඳ ලියුණු විශිෂ්ටතම ග්‍රන්ථය කියලා ඒක හඳුන්වන්න පුළුවන්. ඒ තුල බොහෝ විට ලංකාවේ මධ්‍යකාලීන කලා ශිල්ප විශේෂයෙන්ම 17 18 19 වෙනි සියවස්වල කලාව පිළිබඳ විශිෂ්ට පරීක්ෂණාත්මක හැඳින්වීම් කෘතියක් කියලා ඒක හඳුන්වන්න පුළුවන්. සම්පත ඔබ ඒ කෘතිය ගැන සඳහන් කරනකොට ඒ කෘතිය පෙරවදන කියවන විකම වාණිජත්වයේ හැම ගහකම පළදරමින් ඒ වාණිජ වාණිජත්වය මානව සංස්කෘතියට කරන බලපෑම ඊට කරන ඊට කරන මැදිහත් වීම කවර ආකාරයෙන් මිනිස්යාගේ ආධ්‍යාත්මික ජීවිතයේ ඒ විපුල ඒ සම්පත් සම්භාරයට නිධානයට කරන්නා වූ අනර්ථය පිළිබඳ ඔහු කරන සඳහනක් තිබුණා. මට මතකයි එක් අවස්ථාවකදී මගේ සිත ඇදී ගිය එක කාරණයක් වුණේ කාල් මාක්ස් ලංකාව බොහෝ රචනා කර ප්‍රාග්ධනයේ කෘතියේදී පෙන්වා දෙන එක දෙයක් විශේෂම මේ මේ කාරණේ කොමියුනිස් ප්‍රකාශනයේදී සඳහන් කරනවා ඒකෙදී සඳහන් කරන කාරණය තමයි මුදල මුදලේ ආධිපත්‍ය එතෙක් සම්භාවනාවෙන් සැලකුණු වෛද්‍යවෘත්තිය, ගුරුවෘත්තිය, පූජකයා මේ ආදී සමාජයේ සමග අයංග්‍රීය ලෙස සම්බන්ධ වී තිබූ ප්‍රභාමත් චරිතවල ප්‍රභා මණ්ඩලය ගලවා විසරව හැරිය විනාශ කළ දැම්මා. ඒ ඒකම සමහරට ආසන්න වකවාන වල ජීවත් වූ මේ පුද්ගලයන් දෙදෙනා එකිනෙකා මුණට නොගැසුණත් විශ්වීය මිනිසුන්ගේ චින්තනය ඇතුලේ ඔවුන්ගේ සිතුම් පැතුම් බොහෝසෙන් සමාන නිසා 18 19 සියවස්වලදී ඒ කලාව අවසාන වශයෙන් වාණිජවාදී බලවේග හමුවේ ඒ ඇතන තර්ජනය සම්බන්ධයෙන් ඔහු කරන නිරීක්ෂණයම ඉතාමත්ම සාර චින්තාවක් සහිත විද්වතුකගේ චින්තනය හඳුනා ගැනීමට හොඳ දොරටුවක් විවර කරනවා කියලා මට හිතෙනවා. ඒ වගේම එක වතාවකදී සම්පත් මට මතකයි මහාචාර්ය බෙස්මන් මල්ලිකාරච්චි කිසියම් පර්යේෂණ සම්මේලනයකට මේ කියන සමානතාව පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවකුත් පත්‍රිකාවකුත් ඉදිරිපත් කොට තිබුණා. කාල් මාක්ස් සහ ආනන්ද කුමාර ස්වාමී සම විෂමතා ගවේෂණය කියලා. ඔව්. මට මතක ඉදිරි මම මේක ඊළඟ අර ඩිපි එකතුවටත් ඇතුළත් කළා. එතුමාගෙන පරිහරණ එක ඒ තමයි ගන්නේ අර පෙරවදන එක්තරා කොටසක් එක කොටසක තියෙන කොටසක් ගන්නේ. ඇත්තටම ආනන්ද කුමාරස්වාමී කියන්නේ පෙළඹවීම ඇති වෙන්නේ විලියම් මොරිස්ගේ ආభాෂයෙන්. අපේ විලියම් මොරිස් විරුද්ධ වුණා කාර්මීකරණයට. කාර්මීකරණය තුළින් අර ශිල්පියාගේ අනන්‍යතාවය නැති වෙන අතරම ඔහු උඩු මේ ශිල්පියෙක් බවට පත් වෙනවා යන්ත්‍රය යන්ත්‍රය යන්ත්‍රයට සියල්ල බාර දෙන தත්ත්වයක් තුළ අර නලාගේ නිර්මාණශීලී කුසලතාව කුසලතාවයන් එන වෙලාව යන්ත්‍රය ඉස්මතු වෙනවා කියන කාරණයක් ඇත්තටම ඒක මගේ මතය අනුව නම් ඒ ඒ ඒ කාලයට උචිත උනහට අද දැන් අද සාමාන්‍ය යන්ත්‍රයක් නැතුව කරන්න බෑනේ කිසිම දෙයක්. ඉතින් මේ කාලය තුල ඇත්තටම දැන් මේ ඔව් ඇත්තටම ආනන්ද කුමාරස්වාමී නම් කියන්නේ මේකේ සාමාන්‍යයෙන් ඔය මේ යන්ත්‍රයට කලා නිර්මාණ කරන එක සම්බන්ධයෙන් තමයි ඔක කතා කරන්නේ කියලා. යන්ත්‍රය තුළින් අපි කිතමු මේ මේසයක් නිර්මාණය කළ කරනවා කියලා ඒක යන්ත්‍රය යොදාගෙන මේසේ නිර්මාණය කරාට කමන්නේ නැහැ. නමුත් මේසේ තියෙන කැටයක් නිර්මාණය කරන උන අතින් ඒක තමයි ඔහු මේ මේවා කරන්නේ. මිනිසාගේ නිර්මාණශීලී දායකත්වය මිනිසාකින්ම ලබා ගැනීම කියන්නේ. මිනිසා සතු උත්පාදක ශක්තිය නිර්මාණශීලී ගුණය තමයි මම හිතන්නේ මේ පරිකල්පනය. පරිකල්පනය හරියට අනිවාර්යයෙන්. යන්ත්‍රයකට පරිකල්පනයක් නෑ. නෑ නෑ. <clears throat> යන්ත්‍රයක තියෙන සදානිම කළ යම්කිසි වැඩසටහනක්. වැඩසටහන. ඒ ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ඔබට කිසිදු දෙයක් නෑ. එය අපි යම්කිසි නිර්මාණ 100ක් 1000ක් ලක්ෂයක් නිර්මාණ කරත් ඒ එකම රාමුවේ එකම අච්චුවේ ඒ තමයි ඒක නිර්මාණය. ඒක වෙනසක් නැහැ. නමුත් මේ නිර්මාණකරුවාගේ පරිකල්පනය ඔස්සේ සජීවී මිනිසෙකුගේ නිර්මාණය ඒ නිර්මාණය තවත් නිර්මාණකින් කවර ලෙසකින් හෝ වෙන ඔහුගේ ආත්මය ඔහුගේ පරිකල්පනය ඔහුගේ චින්තනය ඒ නිර්මාණය තුළට කාන්ත වෙනවා යන්ත්‍රය තුළ ඒබඳු කාන්ත වීමක් සිදු වෙනවා මම හිතන්නේ කුමාරස්වාම ඉතාමත් නිශ්චිතව දකින්නේ මෙන්න මේ කාරණේ. ඒ ඒක ඔහු මේ ප්‍රායෝගිකවත් පෙන්නන ඔහුගේ පොතේ මොකද මේ මධ්‍යකාලීන සිංහල මෙඩිවල් සිංහලත් මුල් පොතිය අතින් කරන්නේ. කේම්ස් කෝට් මුද්‍රණාලේ අතින් අච්චු හදලා අතින් කරන නිර්මාණය කියන්නේ මුළු පොතම යන්ත්‍රයෙන් නෙවෙයි කරන්නේ යන්ත්‍රයෙන් මුද්‍රණ පිටපත යන්ත්‍රයේ මේ මේ වුණාට සියලු දේ සැලසුම් සැලසුම් සියල්ල අතින් කරන මැනුවල් බුක් එකක්. ඒ මැනුවල් බුක් එකේ මුද්‍රණය කරන්නේ පිටපත 425. මේ නිසා ඒක මේ ලෝකේ දුර්ලභ ග්‍රන්ථයක් බවට අදපත් වෙලා තියෙන මුල් පිටපත හොයාගන්න නැහැ. ඇත්තටම. ඉතින් අර මේ සංස්කෘත සංග්‍රහවට පෙරවදනක් ලියන මේ සෝල් බලිසාමි වරයාට එනවා මේ මේ පොතේ පිටපතක් හොයාගත්තොත් ඒක ලොකු දෙයක් ඒක පරිවර්තනය කරන්න පිටපතක් හොයාගැනීම අමාරුයි කියලා. එංගහන් දින්නේ ඒ ඒ මහත්මයා කියනවා ඒ කාලෙත් ඒක දුර්ලභයි. ඉතින් ඒ නිසා ඉතාලි සුළු පිටපත් ගන්නක් තමයි මේකෙන් හැබැයි ඒක ආදර්ශයෙන් පෙන්වලා දුන්නේ පොතේ ඒ කියන කතන්දරේ පොත තුළින්ම ඔහු මේ ප්‍රායෝගිකව මේ කාර්ය කරලා තියෙනවා. ඒක ඔහුගේ වටිනාකම. ඒ තමයි වෙනවා ඒ කාරණය. ඒ වගේම සම්පත් දැන් ඔහු මධ්‍ය කාලීන සිංහල කලා කියන ඒ Tamanගේ විශිෂ්ට කෘතියෙන් ආරම්භන ඔහුගේ సౌందර්ය විද්‍යාව පිළිබඳ පර්යටනය කලා සංස්කෘතික උරුමය පිළිබඳ ඒ තොරතුරු ගවේෂණය කිරීම පිළිබඳ ඔහුගේ චාරිකාව ඉන් ලංකාවෙන් ඊට පස්සේ ක්‍රමයෙන් ලෝකයේ දීර්ඝ ගමනකට පාදබන්න ඉන්දියා ඉන්දියාව ඔස්සේ තව තවත් කලාප කරා ගිහිදී යනවා. මම කැමති ඔබෙන් ඔහුගේ ඒ ගමන, ඒ පර්යටනයේ යාත්‍රාව ඊළඟට කෙසේද සකස් වුනේ ගමන් කළේ කොයි දිශාවටද? ඔහු ඊළඟට යන්නේ ලංකාවේ ලංකාවේ ඔහු ඉන්නේ 1906 වෙනකල් විතරයි වෙනකල්. මුළු ඔහුගේ ජීවිතය ගත්තොත් ලංකාවත් එක්ක තියෙන බැඳියා අවුරුදු 10ක් විතර වෙනවා ඇත්තටම. 1996 තම මුලින්ම එන්නේ ලංකාවට ආපහු. නැවත අර අවුරුද්දේ මාස 8ේදී බින්දෙක් විදියට ගිහලා ආපහු ලංකාවට ඇවිල්ලා මේ භූගත විද්‍යා පරිශ්‍රණය මුලින්ම කරන්නේ 1896. එතකොට ආයේ ලංකාව යන්නේ 1906. එතකොට අවුරුදු 10ක් විතර ලංකාව හා මේ කලාව විද්‍යාවට එක්ක භූගර්භ විද්‍යාව කලාව කටයුතුත් එක්ක අවුරුදු 10 විතර සමස්තතාවයක් තියෙනවා. ඊට පස්සේ ඔහු යන්නේ ඉන්දියාවට. ඉන්දියාවට ගිහින් ඉන්දියාවේ කලාව පිළිබඳව ඔහු දීර්ඝ පර්යේෂණයක් කරනවා. ඇවිදිනවා ඉන්දියා පුරාම. ඌට හම්බ වෙනවා රවින්ද්‍රනාත් tagore, රබනින්ද්‍රනාත් tagore, එතකොට නන්දලාල් බෝස් මේ වගේ සියලු දෙනාත් හමු වෙනවා. ඔහුට ඉන්දියන් කොංග්‍රස් එකේ අයත් හම්බ වෙනවා. අර ඉන්දියා ජාතික සටනත් එක්ක මේ මේ මේ මේ වෙලාවේ සංස්කෘතික ප්‍රබෝධයකුත් වෙනවා. ජාතික සටනේ මුල් බීජත් ඇතිර වෙනවා. මේ මෙවැනි සමයක තමයි ඔහුගේ පරිශෙන් චාලකව ආරම්භ වෙන්නේ. ඒතකොට ඔහු ඉන්දියාවට ගිහිල්ලා ඔහු ඉන්දියාවේ ගත කරන 1916 විතර වෙනකල් ඉන්දියාවේ පිටින්ට වෙන්නලන්තයකට යනවා ඉන්දියාවට ගත කරනවා ඒ කාලය තුල තමයි ඔහුගේ අත්තම චිත්තාකර්ෂණීය පොත්වල ඉන්නේ විශේෂයෙන්ම ආනන්ද කුමාරසන් තාමත් මලංකාර ගන්තේ රාජ්පුත් පේන්ටින්ස් කියන එක. ඔව් ඒ රාජ්පුත් පේන්ටින්ස් කලාප දෙකකින් කියන්නේ විලුම් දෙකකින් කරන්නේ ඒ ඒක ඔහුගේ ඉතාමත්ම මේ චිත්තාකර්ෂණීය කෘතියක් විදිහට අඳුනන්න පුළුවන් මේ කොපි ටේබල් බුක් එකක් විදිහට කරලා තියෙන අත්‍තර දැන් බලද්දි හිතෙනවා මේ 1916 කරපු එකක්ද මේක කියලා ඒ තරම් ලස්සනයි හැම එකටම ටිෂු එකක් අවිලා තිනවා ඒ මේ මේ හાર્ඩ් බයින්ඩින් බුක් එකක් හරි ලස්සනයි ඒ උගේ ලස්සනම මම දැක්ක ලස්සනම පොත තමයි විනාඩ් පුට් පේන්ටිස් එක ඒක රචනා කරන්නේ ශ්‍රී නගර වල ඩාල් වැවේ මත පාවෙන බෝට්ටු නිවහනක ඉඳලා. ඉතින් මේ මේ වගේ අර මේ සංස්කෘතික මිනිහෙක් సౌందර්යය ගැන හොලියන්නේ సౌందර්යය సౌందර්යය කිවිද. ඉතින් ඒක තමයි මේ වැඩිම වූ ඔහුගේ පොත් ඇත්තටම විශ්ව සම්භාවනාවටපත් වුණ පොත් 48ක් විතර තියෙනවා 48ටත් වැඩි පොඩි පොඩි පොත්ගත 50 ගණක් විතර තියෙනවා ඉතින් ඒ තුල ඔහු වැඩිම ලියලා තියෙන්නේ කලාව හා සංස්කෘතිය සම්බන්ධයෙන් කලා විචාරය සම්බන්ධයෙන් ඒ වගේම කලාව සම්බන්ධයෙන් දැන් ශිව නර්තනය සම්බන්ධයෙන් ඔහු කරන ඒ විමර්ශනය කෘතිය ඊට පස්සේ කලාව සහ ඊට පිටදුන් දෘෂ්ටිවාදයේ දර්ශනවාදය පිළිබඳ කරන අනාවරණය මම හිතන්නේ ආසියාතික කලාවේ දාර්ශනික පදනම සොයාගෙන යන පළමු දාර්ශනිකයා වෙන්න අනිවාර්ය අනිවාර්ය නූතන මනසකින් පුරාතන කලාව ਵਿਚාරයට ලක් කිරීම. එහෙනම් මේ දාර්ශනික පදනම විභාග කිරීම. ඒ ඒ ඒවා ඇතුලේ තිබුණු අර්ථභාරය කොහොමද? බලන්න හිතන්නේ මේක ශ්‍රී ලාංකික පසේ ශ්‍රී ලාංකික පොළවේ ජන්මලාභය ලද විද්වතකු, ප්‍රාමාණිකයෙකු, විශ්වීය මිනිසකු ඒ විශ්වය දිහා බලන පුළුල් දෘෂ්ටිය නිසාම ඔහුට පුළුවන් කලාවට පිටුදුන් දාර්ශනික චින්තාවන් පිළිබඳ ඉතා ගැඹුරු විවරණයක් කරන්න. ඒ වගේම මම හිතන සම්පත් අපිට පේනවා දැන් ඔහු භෞතික ධර්ම විද්‍යාව හදාරන වගේම මේ ආගමික දාර්ශනික චින්තාවන් පිළිබඳ ඍග්වේදයේ පටන් ඉන්දියානු දර්ශනවාදය පිළිබඳ තිබුණු දැනීම මම කැමතියි ඔබේ අධ්‍යයනයේදී ඒ පිළිබඳ ඔබේ චරිතය දකින්න පුළුවන් පොතසරිය ආනන්ද කුමාරස්වාමී අනිකුත් කලා විචාරකයන්ගෙන් වෙනස් වෙනස් වෙන ප්‍රධාන කරුණ මම දකිනවා ඔහු අනිත් විචාරකයන් ලෝකේ සමකාලීන පසුකාලීන හා ඊට පෙර විචාරකයන් ගත්තොත් එහෙම ඒ කුටිය ਵਿਚාරය කළා ඒ ඒ කලා නිර්මාණයක් හෝ මොකක් හරි ਵਿਚාරය කළා ඒක විවිධ සංවාදයන්ට බඳුන් කළා ඒකෙන් සෑහීමටපත් වෙනවා. නමුත් ආනන්ද කුමාර ස්වාමී මෙන්න මේ ඒකේ අර ඔබ ඔබතුමා කිව්ව අර රූට්ස් හොයාගෙන මූලයන් හොයාගෙන යනවා. ඒ මූලයන් හොයාගෙන ගිහිල්ලා තමයි ඔහු මේ මත ඉදිරිපත් කරන්නේ. දැන් බුද්ධ බුද්ධ ප්‍රතිමාගත බුද්ධ බව මූලයන් සොයාගෙන යනවා කොහෙද මේක යන්නේ ඒකට ග්‍රීක බලපෑම් තිබ්බද නැද්ද ඔග්‍රීක බලපෑමක් නැහැ කියලාත් ඔප්පු කරනවා මුලින්ම කෝපනේ කරනවල තිබ්බ සම්මුලෝක දේශනා කළා ඒ පිළිබඳ වටිනා ග්‍රන්ථයකුත් මේවා කරන. ඒට අමතරව බුද්ධ ප්‍රතිමාව හා ඒ තුල තිබෙන දේවල් ගවේෂණය කරද්දී ඔහු එක්තරා විෂයක් සම්බන්ධ ඉතා ගැඹුරට මූලයන් සොයාගෙන යනවා. ඒ තමයි සංකේතවාදී සිම්බලිසම් කියන එක. ඉතින් මේ වගේ ඔහු අර අර නිකන් කෝපියක් දැකලා නැත්තම් අපි හිතමු චිත්‍රයක් කියලා. ඒ අපි තුන් රාජ්පුත් পেইන්ටින් එකක් කියලා නැත්තම් අජන්තා චිත්‍රයක් කියලා. ඒක දිහා බලලා විතරක් ඒකේ වර්ණ සංයෝජනය, ඒකේ ඉතිහාසය, ඒ කියන්නේ මේකේ මූලයන් සොයාගෙන රූට්ස් සොයාගෙන යනවා ඒ රූප මූලයන් සොයාගෙන යන්නට උන්ට ගොඩාක් උපකාර වුණේ මේ භාෂා දැනුම. ඒ කියන්නේ පැරණි ලේඛන කියවීම සහ ක්‍රිස්තියානි හීබ්‍රු ඔය ඉපැරණි ලේඛ කියවලා තමයි මේ ආගම් පිළිබඳ මේ සංස්කෘතීන් පිළිබඳ ඕ ඉගෙන ඥානයේ මූලයන් සොයාගෙන යන්නට මූලයන් සොයාගෙන යන්න ඕ භාෂා දැනුම තමයි පොටිප විවාහල උනේ අනිත් ලෝකීට විචාරකයන්ට මේ භාෂා දෙක තුනකට වැඩි ලොකු දැනුමක් තිබුණේ උන්ට මූලයන් සොයාගෙන යෑම අපහසු ආනන්ද කුමාරස්ස විශ්ව සම්භාවනපත් වෙලා මේ තරම් මේ විවිධ විශ්වවිද්‍යාලවල ඇගයීම් කරන්නේ මේ මූලයන් සොයාගෙන ගිය විද්වතෙක් ලංකාවේ විශ්වවිද්‍යාල හැර ලංකාවේ 122 හැර අනිවාර්යෙන්. ඒ වගේම මේ සම්පත් මෙතෙන්දී මොබින් මට විමසා දැනගන්න ඕන කාරණයක් තියෙනවා. දැන් යම් යම් කලා සම්ප්‍රදායන් සම්බන්ධයෙන් කලා නිර්මාණ සම්බන්ධයෙන් පුළුල් ලෙස ගවේෂණය කළ විද්වතුන්ගේ චින්තාවන් ඇසුරෙන් සෞන්දර්ය විද්‍යා මාර්ගයන් එන්නන ඔවුන්ගේ අනන්‍යතාව ඔස්සේ වෙන සෞන්දර්ය විද්‍යා චින්තනය පාදාගෙන ඒ චින්තනය තවදුරටත් වර්තමානයේ දක්වා ඒ ඔහුගේ චින්තනයේ ඇසුරෙන් යම් යම් කලා නිර්මාණ විභාග කිරීමට ඒ උපයෝගී කරගැනීමේ කප්පයක්. නමුත් මම දන්නේ ලෝකේ වෙන රටවල වල ඒ தත්ත්වය කෙසේ ඇති වෙලා තිබෙනවද කියන එක. නමුත් කලා විචාරය සම්බන්ධයෙන් ගත හැකි යම් යම් මූල ශික්ෂාවන් සමුදාය කුමාරස්වාමීගේ ඒ අධ්‍යයන සම්භාරය ඔස්සේ පාදා ගැනීමෙන් අපිට යම්කිසි ක්‍රමවේදයක් සකස් කර ගැනීමට තියෙන ඉඩකඩ කොහොමද කියන මම දැනගන්න. ඇත්තටම ඒක ඔබතුමාගේ ඊට වටිනා අදහසක්. ඒක කරන්න පුළුවන්. කියන්නේ බොහෝ විට ඇත්තටම ලංකාවේ ගැන කිසිම උත්සාහයක් එල්ල නැහැ. ඔහු චින්තකෙක් වශයෙන් පිට සෞන්දර්ය විද්‍යාවේ යම්කිසි මාර්ගයකට අදාළ චින්තකෙක් වශයෙන් ස්ථානගත කිරීමේ හැකියාවක් තිබෙනවා. ඔව් විශේෂයෙන්ම මෙහෙමයි. ඔහුගේ චින්තනය ඔහු චින්තකෙක් විදියට මේ හඳුන්වන්නට ප්‍රධාන වශයෙන් මුල්ුනේ ඔහු 1930 වසරේ ඉඳන් ඔහු වෙනම විශේෂ ක්ෂේත්‍රයකට යොමු වෙනවා අධ්‍යාත්මික විද්‍යාව සහ දේව ධර්මවාදයේ ඒ වගේ විෂයන් වලට යොමු වෙලා ප්‍රොජෙලික්ස් මොකද මෙටෆිසික්ස් කියලා වෙනම කොටසකට වෙන් කරනවා. ඔව් ඔව් මෙටෆිසික්ස් වලින් ඔහු අඳුන්වා මේ ඔහුගේ මේ මේ අධ්‍යාත්මික විද්‍යා දැනුම විශ්මිතයි කියලා තමයි අනිත් අය කියන්නේ. ඔහු කියන්නේ අධ්‍යාත්මික විද්‍යාව පිටිපස්ස ගැඹුරට යනවා. මූලයන් සාගෙන ගිහිල්ලා ඒ පිළිබඳව අධ්‍යාත්මික විද්‍යාව පිළිබඳ වටිනා ග්‍රන්ථ කිහිපයක් ඔහු මේ එලි දක්වනවා අර මේ time and affinity වගේ එකක්. කියන්නේ කාලය සහ සදා කාලය වැනි ඒවා. ඒකට මේ මේ මේ වේදාන්තය වේද ග්‍රන්ථ උපනිෂද් ඒ සම්බන්ධ ඒ ඒව මූලයන් සොයාගෙන ගිහිල්ලා ඔව් ඒ පිළිබඳව කරන විග්‍රහයන් අදාළ දැක්වීම සහ බොහෝ විට සංසදා සංසන්දනය කිරීම තුළ කියන්නේ ඔව් මේ මේ Hindu ධර්මයයි බුද්ධාගමයි සම්බන්ධනයකට කුටියක් කරනවා. ඊළඟට ඔහු තව දේවල් සංසන්දනය කරන ඔහු මේ ක්‍රිස්තියානිවාදයත් එක්ක තමාර ඒවා සංගঠনය කරනවා. මෙවැනි ඔහු චින්තකෙක් විදිහට හඳුන්වන්නේ ඔහුගේම යම්කිසි වෙන වෙන අදහස් ඔහු ඉදිරිපත් කරනවා. ඔහුගේ චින්තනයන්. ඉතින් ඒ චින්තනයන් ඉදිරිපත් කරේ විතර ඔහු චින්තකෙක් විදියට හඳුන්වන විසි වෙනි කියවසේ හිටපු දාර්ශනිකයේ චින්තකේ කලා විචාරකෙක් විදියට ඔහු හඳුන්වනවා. නිකන් අර සංසනාත්මක ලියපු දැන් ඔය කාලය සහ සදාකාලය රූපාලංකාරය සහ චිත්තාලංකාරය වැනි කෘති තුල තමයි ඔය චින්තන ඔහුගේ චින්තන මේ ප්‍රබාලෝකයේ විහිදලා තියෙන්නේ. ඔබ හිතමුද හඳුන් නිවරදිව සඳහන් කළා ඔහු ලංකාවෙන් මේ මධ්‍යකාලීන සිංහල කලාවෙන් ආරම්භ කරන ඔහුගේ ශාස්ත්‍ර පර්යටනයේ ප්‍රභාව වඩාත් විහිදෙන පසු කාලයේ. දැන් ඔහු විශේෂයෙන්ම ලංකාවෙන් යන මේ ගමනේ චාරිකාවේ ඉන්දියාව. ඉන්දියානු දර්ශනවාදය, ඉන්දියාවේ තිබුණු කලා සම්ප්‍රදායන්, චිත්‍ර, ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථ මේ සියල්ලම ඔහු ඉතා පිරිසිදු හඳුනා ගනිමින් කලා විචාරයේ පෙරදිග ආත්මය පාදා ගැනීම. මම ඒක ඇහුවේ කුමාර රහතුන් මේ කුමාරස්වාමි කියන විද්වතාගේ මේ මේ චින්තාව මතු කරගත්තොත් කලා ਵਿਚාරය සම්බන්ධයෙන් අනන්‍ය වූ ඒ කියන්නේ අපරදිග සෞන්දර්ය විද්‍යා චින්තකයන්ගේ මොනරෝ බියස්ලී ආදී අයගේ දේවල් ලංක ලෝකේ පුරා තහවුරු වෙලා තිබුණත් මේ ආසියාතික වශයෙන් ඔහු පාදාගත්ත දේ ඊළඟ පරපුරේ යුතුයකමක් තිබුණා. ඔහුගේ සෞන්දර්ය විද්‍යා චින්තනයේ සාරය කුමක්ද? ඒ කවර කවර අංගවලින් සමන්විත වූවාද මම හිතන්නේ අපිට කුමාර සම්මේලන විද්වතෙකුට බොහොමන් දැක්විය හැකි හොඳම මාර්ගය වෙන්නේ ඔහු වන්දනාමාන ඉලක්ක කිරීමනෝ ඔහු ඔහු පාදා දුන් මාවතේ සාරය යලිත් කැටකොට ඒ චින්තාව භාවිතයට ගැනීම. නමුත් මම හිතන්නේ ලෝකෙ වෙන රටවල ඒ බඳු උත්සාහයක් කළත් ඔහු ජන්මලාභය ලලත් රටේ ඒ සඳහා අපිටම ආඩම්බර වෙ හැකි අපේම දේශජ පුත්‍රයෙකුගේ සෞන්දර්ය විද්‍යා චින්තාව මේයි ලෝයට හෙළි කරන්නට ඒක වර්තමාන භාවිතයට ගැනීමට අපි දක්වා තිබෙන මැලිකම අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඒක හරියටම මේ කුමාරස්වාමී හිමි කරපු ඒ කුමාරස්වාමී වාදේ කියලා අපිට ඒක කලාවේ මෙම න්‍යායක් න්‍යායක් ගොඩනගන්න පවා පුළුවන්. විද්වතුන්ගේ කාර්යයක් ඒක ඇත්තටම කරන්න පුළුවන්. මොකද හේගල්ගේ ඔය හැම දෙනෙක්ම චින්තනයන් වලින් ඒක දර්ශන ඒක ඩිවලොප් කරලා කෘති කරලා තිනවා. ඒ තුල මාක්ස්වාදී කලා දර්ශනය තියෙනවා. දැන් කුමාරස්වාමී දැන්වලදී ඔහුගේ ප්‍රවේශය භෞතිකවාදී. භෞතිකවාදී භෞතිකවාදී කොහොම නමුත් දැන් අවසානයේදී එසේ ලෝක පූජිත වූ විද්වතෙකුට බුහුමන් පිදිය යුතු රටක ඇත්ත වශයෙන්ම ඔහුට සිදුනේ බුහුමනක් නෑ ඇත්තටම බුහුමනක් කියලා කිය කිසිම දෙයක් ඇත්තටම මේ ඔහුගේ ඔහු නමින් නම් කර පර නම් කරේ මම හිතන්නේ මාර්ගය එක වතාවකට හරි 1965 නම් කරපේක මානන්ද කුමාරස්වාමී මාර්ග කියන එක ඒ බෝඩ් නෑල්ල පවා ගලවලා දැම්ම අවශ්‍යමන්ත බකබානුවකේ නාමකවා මකා දැම්මා. පාවෙන්. ඕක ගැන අධ්‍යයනය කරනවා වෙනවට ඕක තමයි අපේ රටෙන් ලැබුණු බොහොම බොහොම. ඇත්තටම ඒක තමයි ලැබුණු වුණ. නමුත් අවසානයේදී මේ පිළිබඳ ලංකාවේ කුමාරසාමි පිළිබඳ විශාල හැඟීමක් ඇතුව කටයුතු කළ විද්වතුන් සහ විවිධ පුද්ගලයන් මේ පිළිබඳ විරෝධය විරෝධය මත කළ පුවත්පත් වලින් විවිධ මාර්ග වලින් නමුත් ඊට පස්සේ පිළිබඳව දේශපාලන අධිකාරීටත් මේවා දැනුම් දීමෙන් පසු ඒ ගත්ත අදූරදර්ශී අමනෝඥ සහ ලැජ්ජාසහගත නම මකා හැරීම යලිත් අතරකේ වැරද්ද නිවැරදි කරා. මම හිතනවා එබඳු නාම පූර්වක යලි ප්‍රතිස්ථාපනය කිරීමෙන් නොව ඊටත් වඩා ගැඹුරට යන අධ්‍යයන පාඨමාලා පාසල් විෂය නිර්දේශවල කුමාර ස්වාමී වැනි ශ්‍රී ලාංකික පුත්‍රයෙකු පිළිබඳ අපිට ආඩම්බර විය හැකි උදෙක් සෝත්තමවාදී අගතිවන් බැහැර එබඳු චින්තකයෙකු අපට යලි අපේ අධ්‍යයන පාඨමාලා ඔහුගේ චින්තනයේ සාරය යම්කිසි సౌందර්ය විද්‍යා න්‍යායන් විදිහට යලි ස්ථාපන කිරීම ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට පැවරී තිබෙන වගකීමක්. අද ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ දෙනෙක් ඒව වගකීම කරනවාද නැද්ද කියන පිළිබඳ ලොකු අපිට තියෙන කුකුසක් සහ ලොකු ප්‍රශ්නයක්. මේබඳු තත්ත්වයක් යටතේ සම්පත ඔබ සමග අද මේ කළ සාකච්ඡාව අප අප සතු ජාතික දුර්වලතා වගේම අතීතයේ නිර්මාණය වුණු ඒව එබඳු විශ්වීය චරිත වලින් ලබන්න හැකි අනුප්‍රාණයක් මම හිතනවා වැදගත් අපේ ශ්‍රාවකයන්ට ඉතාමත්ම වැදගත් වෙයි එබඳු දේවල් ගැන යලි සිතන්නට යලි සිතමින් අප යන ගමන කොහෙටද යන්නේ අප යායුතු යුතු සැබෑමක කුමක්ද? මෙබඳු පුරා පුරුෂයන් අපට පෙන්වා දෙන්නේ කවර ආදර්ශයක්ද කියන වැදගත් අර්ථ සමුදායේ මේ වැඩසටහනදී සාකච්ඡා කරන්න ලැබීම මම ඉතාම සතුටුපත් වෙනවා. මෙබඳු අර්ථවත් సౌందర్యාත්මක කරුණු පිළිබඳ කෙරුණු සාකච්ඡාවකට පැමිණීම වෙනුවෙන් මම ඔබට ඉතාමත්ම සුඛවන්ත වෙනවා සම්පත්. බොහොම ස්තුතියි. රසායනදී සංකතනීය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා හා චෝදනා ලියන්න අප වෙත. රසායනදී නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 4 රසායනදී නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසායනචලී ඉදිරිපත් කළේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශී මහාචාර්ය ජයන්ත අමරසිංහ නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදනය රාජිත දිසානායක